විසුද්ධි මාර්ගය ඇසුරු කරමින් මෙවතුම් වූ සාධර්ම දේශනා මාලාව පවත්වන්නට සිදු කළා වූ ආරාධනාව පිළිගෙන මේ පින්වත් පරිශ්‍රයට වැඩම කොට වැඩහිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ පූජනීය තපෝවනේ අරිය දජ ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද පවතුමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ.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 ඒ තමයි ධර්ම දානමය පින්කම. මේ විසුද්ධි මාර්ගය පිළිබඳව තාමත්ම ගැඹුරුයි, ගැඹීරයි නමුත් මම හැකියතාක් දුරට සරලව තේරුම් කරනවා සරල විස්තර කරනවා. බොහොම හොඳට සාවධානව. අද සීයේ සතියේ මනා නුවණින් ශ්‍රවණය කළොත් අපි ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාළ ආකාරයට මේ අධ්‍යාත්මික ලෝකය හා බාහිර ලෝකය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ සඳහා සියලු දෙනාට ආශිර්වාද කරමින් ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඊට කලින් අපිට තියෙනවා පොඩි ගැටලුවක් විසඳගන්න. ඒ තමයි අපි මේ බෞද්ධ දර්ශනය මොන ආකාරයට අනුගමනය කළත් යම් කෙනෙක් චුල්ලසෝතාපන්න වෙනතුරු සෝවාන් ඵලය ලබනතුරු එයාට පෙර භවයේ පිළිබඳව ගැටලුවක් තියෙනවා. පෙර භවයේ මම හිටියද නැද්ද? කොහොම හිටියද? කවුරු වෙලා හිටියද? කොතන හිටියද? මොන ආකාරයෙන් හිටියද? කියන ගැටලුව තියෙනවා. චුල සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙකුට විතරයි ගැටලුව නැත්තේ. ඒ පෙර භවය සහ අනාගත භවය පිළිබඳව භවතුන පිළිබඳව ගැටලුව විසඳ ගන්නට නම් නියත වශයෙන්ම චුල්ලසෝතාපන්න වෙන්න ඕනේ. ඒකේ තමයි මේ බෞද්ධ දර්ශනය තුළ ලබා ගන්න පුළුවන් ඉතාමත්ම වටිනාම අවස්ථාව. ඊට කලින් මෙන්න මේ කරුණු ටික පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඕනම කෙනෙකුට උපකාර පිණිස පවතින්නේ ධර්මතා දෙකයි. මේ ලෝකේ ඕනම කෙනෙකුට උපකාර පිණිස පවතින්නේ ධර්මතා දෙකයි. ඒ තමයි සතිය හා යෝනිසෝ මනසිකාරය. සීය හා මන නුවණ. සතිය කිව්වේ නිවැරදි සිහියට, සම්මා සතියට. යෝනිසෝ මනසිකාරය කිව්වේ හටගන්න තැනම සිත පවත්වීම. සිතවිල්ලක් ඇති වෙන තැනම සිත තියෙනවා නම් ඒක යොනිසමනස්කාරයයි. මේක තමයි මේ ලෝකයේ ඕනම කෙනෙකුට උපකාරම් පිණිස පවතින ධර්මතාව දෙක. මේ දෙක ඉදිරියෙන් තියාගෙන ධර්මයේ ශ්‍රවණය කළොත් දේශනාව අවසානයේ යථාර්ථය අවබෝධයි. ඒ වගේම දියුණු කරගත යුතු ධර්මතා දෙකක් තියෙනවා. දියුණු කරන්න තියෙන ධර්මතා දෙකයි. ඒ තමයි සමතයයි විපස්සනාවයි. මනාව අවබෝධ කරගත යුතු. එහෙම නැත්නම් නිවැරදිව දැනගත යුතු ධර්මතා දෙකක් තියෙනවා. නිවැරදිව දැනගත යුතු. ඒ තමයි නාමයයි රූපයයි. එයි ලෝකයේ තියෙන ඉච්චරයි. නාමයයි රූපයයි. සිත හා සිතුවිලි නාම. අනික සියලුම දේවල් අධ්‍යාත්මික බාහිරයි. ලෝකය. මේ බැඳී තියෙන අධ්‍යාත්මය හා ලෝකය රූප. මෙච්චරයි තියෙන්නේ. එහෙනම් මේ ධර්මය විසඳ ගන්න වෙන්නේ ඔය කර්ම දෙක තුල. ඒ ලෝකේ වෙන දෙයක් නෑ. නාමය තුල හා රූපය තුල. ඉවත් කරගතිය යුතු ධර්මතා දෙකක් තියෙනවා. ගොඩක් නේ. සමහර අය ගොඩක් බය වෙන මේ ධර්මයේ පිළිබඳව මේ හරි අමාරුයි, හරි ගැඹුරුයි මේකේ අවබෝධ කරගන්න, තේරුම් ගන්න, වටහා ගන්න අමාරු කියන්නේ. නිවැරදිව සිද්ධ කරත් කරනවට කියන්නේ. බහැර කළ යුතු ධර්මතා දෙකක් තියෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි. ඒකට කරුණු කීයක් තියෙනවද අපිට සම්පූර්ණ කරගන්න? පළවෙනි කරුණු දෙක නැතුව දෙවෙනි කරුණට යන්න බෑ. ඒකට පළවෙනි කරුණු දෙක තමයි සීහ මනනුවණ. ඒකට සති සතිය කියන්නේ සිහිය. ඒකට සිහිය නිවැරදි සිහිය වෙන්න ඕනේ. නිවැරදි සිහිය නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට සතර සතිපට්ඨානයි. එතන හතරයි තියෙන්නේ. සති කිව්වේ සිහිය, ප ဋ ාණ කිව්ව පිටවගත්තට. ඒතර සිහිය පිටව ගන්න ස්ථාන හතරක් තියෙනවා සතර සතිපට්ඨානය. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා ඒකායනෝ අයම්බික්කවේ මතුව. එහෙනම් උපකාරක පිණිස පවතින ධර්මතා දෙක අපි ඉස්සෙල්ලාම ඇති කරගත යුතුයි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒ අවස්ථාවේ. මොකද අපේ සිත සෑම මොහොතකම යම් සිතුවිල්ලක තියෙන. අනේ යම් මොහොත සිතුවිල්ලක තියෙන. එක්ක කුසල සිතුවිල්ලක තියෙන එක්ක අකුසල සිතුවිල්ලක තියෙන. ඒකේ කුසල සිතුවිල්ලද අකුසල සිතුවිල්ලද කියන එක පිළිබඳව ඒ අවස්ථාවේම දැනගන්න ඕනේ. ඒක යෝනිසෝ මනසිකාරය. ඊළඟ මන අනුවන. ඒතර මේ ධර්මතා දෙක තියනවා නම් යාට එතනින් ඉස්සරහට යන්න ගැටලුවක් වෙන්නේ. එයි. දෙවෙනි කාරණා දෙක තමයි ජීවන කරගත යුතු කාරණා දෙක ධර්මතා දෙක සමතයයි විපස්සනාවයි. සමතයෙන් නිවන් දකින්න බෑ. සමතයෙන් පුළුවන් රූපාවචර බ්‍රහ්මලෝක හා රූපාවචර බ්‍රහ්මලෝකවල ධ්‍යානසුවෙන් කල්ප ගණන් ඉන්නේ. ඒක ලෞකික එකක්. බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන්නේ විපස්සනා හැවත් විදර්ශනා. ඒතකොට දිනු කරගන්න තියෙන්නේ සමතයයි විපස්සනාවයි. ඒතකොට ඇයි මේ සමතය බුදුරජාණන් වහන්සේ මේකට සම්බන්ධ කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ දේශනාව විපස්සනාව නම් ඒ සමතේ පැත්තේ. සමතේ ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. සමතේ උදව් වෙනවා. ඇයි? සමතය තුළින් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න පුළුවන්. සිත මනාව පිටව ගන්න පුළුවන්. සිත තැන්පත් කර ගන්න පුළුවන්. සිත නොවිසිරෙන ස්වභාවයකට පත් කර ගන්න උපකාර වෙනවා සමතය. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ දෙක එකට එකතු කරා. නැත්නම් බුදුරජාන් වහන්සේ බෝසත් කාලේ ආලාර කාලාම උද්දකරාම පුත්ත දැන් තමයි ඔක ඉගෙන ගත්තේ. අපි දන්නවා බීජෙන් එක්ක ගිහිල්ලා ඉස්ලාම්ගේ ආලාර කාලාම ගාවට තනින් රූපාවචර ධානා අතර ඒකේ එයා දැනගත්තා බුදුරජාන් වහන්සේ මේක తాවකාලික නෙවීමක් විතරයි මේකේ තියෙන්නේ මේක සදාකාලික නෙවීමක් නෑ කියන ඒ අවබෝධය ඇතුව ආලාරකම් කාලමගෙන් ඉවත් වෙලා ගිය උද්දකරාම පුත්තගාවට රුද්දකරාම පුත්ත තමයි අර උපාවචර ධ්‍යාන පිළිබඳව පැහැදිලි කරලා දුන්නේ කියලා දුන්නේ. ඒක ඊටම කෙටි කාලෙකින් දින ගණනකින් දොසචනාංශයක අවබෝධ කරගත්තා. නමුත් එතනක් තියෙන తాවකාලික සුවයක්. මොකද ධාන සුවය තුළ ඉන්න තාක්කල් හිත අපිරිසිදු වෙන්නේ. ධාන සුවය තුළ ඉන්න තාක්කල් හිත අපිරිසිදු වෙන්නේ. හැබැයි ධානයෙන් අවදි වුණාම හයි කෙලස් වෙනවා. හිත අපිරිසිදු වෙනවා. හිත දූෂ්‍ය වෙනවා. ඒ නිසා සතගතයන් වහන්සේ ගෝසත්යන් වහන්සේ නෑ මම හොයන්නේ ඔක නෙමෙයි. මම හොයන්නේ මේ හිතේ සදාකාලික නිවීමක්. මේ අකුසල ධර්ම මේ කෙලෙස් නැවත කවම කවදාවත් හටගන්නේ නැති තැනක් මම හොයන්නේ. ඒ නිසා තමයි යුද්ධකාම පුත්‍රයෙන් වෙන්නේ. හැබැයි මේක එකට එකතු කරගත්තේ මේක යම් කෙනෙකුට මොකද අපේ සිත නිරන්තරයෙන්ම වික්ෂිප්ත වෙන සිතක්. විවිධ අරමුණු ඔස්සේ දුවන සිතක්. ඒ නිසා සමතය බුදුරජාණන් වහන්සේ මේක සම්බන්ධ කරගත්තා. මේකෙන් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙනම් දිනු කරගත යුතු ධර්මතා දෙකයි. සමතයයි විපස්සනායි. මනාව අවබෝධ කරගත යුතු ධර්මතා දෙකයි. නාමංච රූපංච. තියන්නේ එච්චරයි ලෝකේ. ඉවත් කරගත යුතු ධර්මතා දෙකයි. අවිද්‍යාවයි අනාවයි. දැන් බලන්න අපි ඔය කරුණ වටින් දැනට අපි කීයක් සම්පූර්ණ කරන් ඉන්නවද කියලා. හරියට බැලුවොත් එකක්වත් නෑ. එහෙනම් මේ කරුණු අට හරියට සම්පූර්ණ කරගත්තොත් නිවැරදිව ඒ අනුපිළිවෙලට යම් කිසි කෙනෙක් නිවැරදිව සම්පූර්ණ කරගත්තොත් එතනින් එහාට කරන්න දෙයක්වත් නැහැ අවිද්‍යාවයි තණ්හාවයි අවසන් කියන්නේ. ඒ බෞද්ධ දර්ශනය තුළ ලබාගත යුතු ඉහළම ඵලය ලබාගත්තද නැත්? ලබාගත්තා වෙනවා. එහෙනම් මේ කරුණු අට සම්පූර්ණ කරන්න ඕනේ. ඒ කරුණුවට සම්පූර්ණ කර ගැනීම සඳහා මම ආරම්භ කරන සීල විසුද්ධියේ ඒ විසුද්ධි මාර්ගයේ වැට දානවා හතක් තියෙන සත්‍ය විසුද්ධීන් කියලා. ඉතින් යම් දීර්ඝ කාලයක් ඇයි සම්පූර්ණ දේශනාව අවසන් වෙනකොට හොඳට අහන්න ඕනේ හොඳට සිහියෙන් යුක්තව අහන්න ඕනේ. එහුවත් අධ්‍යාත්මික ලෝකය හා බාහිර ලෝකය පිළිබඳව ගැටලුව විසඳ ගන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඒ වගේම අර මම මුලින් සඳහන් කළා අපිට තියෙනවා කියලා පෙර භවයේ පිළිබඳව ගැටලුවක්. හිටියද නැද්ද? කොහෙද හිටියේ? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? මේ ගැටලුව විසඳ ගන්න ඕනේ. කොහොමද මේක විසඳගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංයුක්ත නිකායේ තිගින කට්ට කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර කීපයක් තරහසක් තියෙනවා. ඒ දේශනා කරන මහණෙනි මේ සංසාරේ අනවරග්‍රයි. මේ සංසාරේ නොබල ඉපදුණු වාර අනන්තයි. ඒක ඉලක්කම් වලින් කියන්න බෑ. විශ්වනාථලා අහන ස්වාමීන් වහන්සේ වහන්සේ එහෙනම් අපිට ඒක උපමා වලින් දක්වන්න. ත්‍රිදන්වාස දේශනා කරන මහණෙනි මේ ලෝකයේ යම් පුච්චලෙක් මේ පෘථුවියේම තියෙන සියලු තනකොළ ගස් කොළාතු ලීදරු ගස් කොළන් තනකොළ සියලුම අගල් හතරේ ප්‍රමාණයට කපනවා කපලා ගොඩක් ගන්න මේ පෘථුවියේ තියෙන සියලුම ඒවා මහ පොළොවේ තියෙන සියලුම අඟල් හතරේ ප්‍රමාණයට කපලා ගොඩක් ගන්නවා. ගොඩක් ගහලා එක දඬු කෑල්ලක් අර මේ පැත්තෙන් කියලා කියනවා මේ මගේ අම්මා. ඇයි? අම්මා තමයි අපේ මේ ලෝකෙට බිහි කරේ. කිසි කෙනෙකුට නෑ කියන්න බෑ. තව දඬු කෑල්ලක් අරන් මේ පැත්තෙන් කියලා කියනවා ඒ මෑණියන්ගේ මෑණියෝ. ඇයි? ඒ මෑණියෝ මේ ලෝකෙට බිහි කළේ කවුද? අපේ ආච්චි අම්මා. ඒ මෑණියන්ගේ මෑණියෝ. තව දඩු කෑල්ලක් අරන් මේ පැත්තෙන් කියලා කියනවා ඒ මෑණියන්ගේ නැහැ. ඒ ආච්චම්මව මේ ලෝකෙට බිහි කළේ කවුද? ඒ මෑණියන්ගේ මෑණියෝ. ඒ ආච්චම්මගේ මෑණියෝ. කාටවත් නැහැ කියන්නේ. මහණෙනි කොමක්ද හිතන්නේ? මේ මහා පෘථිවියේම තියෙන ඒ අගල් හතර ප්‍රමාණයට කපපු සියලු තනකොළ, ගස්කොළන්, ලියත් කොළ, දම් සියල්ල ඒ ගොඩම අවසන් වෙයිද මෑණින් වරුන්ගේ මෑණිවරු අවසන් වෙයිද? මොකක්ද අවසන්? අර අවසාන දඩු කැලලත් මේ පැත්තෙන් කියලා කියන්න වෙනවා. ඒ මෑණියන්ගේ මෑණියෝ. කියලා අවසන් කරන්න බෑ. මහණෙනි මේ සංසාරය අනවරාග්‍රයි. මේ අනවරාග්‍ර සංසාරයෙන් මිදීමම සුදුසුයි. මේ සංසාරයෙන් එතර වීමම සුදුසුයි. මේ සංසාරයෙන් නිදහස් වීමම සුදුසුයි. අයි කියන මහණෙනි මේ මහා පෘථිවියම යම් පුච්චලෙක්. මේ පුංචි දෙබරයට ප්‍රමාණයට ගුලි කරන. දෙබර කියන්නේ මේ තියෙන මොරගෙඩි ඉන්දියාවේ දෙබර කියලා ගෙඩි වර්ගයක් තියෙන. ඒ මොරගෙඩි ප්‍රමාණයට ගුලි කරනවා. ගුලි ගුලි කරලා ගොඩක් ගන්නවා. ගොඩක් ගහලා එක ගුලියක් අරන් මේ පැත්තෙන් කියලා කියනවා මේ මගේ තාත්තා. එයි අම්මට තනියෙන් දරුවෙක් මේ ලෝකෙට දී කරන්න බෑ. තාත්තා කෙනෙක්ගේ දායාදයක් උනේ. තව ගුලියක් අරන් මේ පැත්තෙන් කියලා කියනවා ඒ පියාගේ පියා. හරි. ඒ පියාව මේ ලෝකෙට දායාද කළේ තවත් පිය කෙනෙක්. තව ගුලියක් අරන් මේ පැත්තෙන් කියලා කියනවා ඒ පියාගේ පියා. ඒ පියාව ඒ සියතාවතව මේ ලෝකෙට දායාද කළේ කවුද? තවත් පිය කෙනෙක්. මානෙනි කොමක්ද හිතන්නේ? පියවරුන්ගේ පියවරු අවසන් වෙයිද? මේ මහා පෘථුවියම මේ පුංචි දෙබර ඇට ප්‍රමාණයට ගුලි කරපු ගුලි ටිකම අවසන් වෙයිද? උත්තරේ අවසන් ගුලියක් මේ පැත්තෙන් කියලා කියන්න වෙනවා. ඒ පියාගේ පියා. මහණෙනි මේ සංසාරය අනවරයි. මේ සංසාරයෙන් ඈතර වීමම සුදුසුයි. මේ සංසාරයෙන් මිදීමම සුදුසුයි. මේ සංසාරයෙන් නොයල්මම සුදුසුයි. අය කියනවා මහණෙනි. කොහොමද හිතන්නේ? මව් කෙනෙක්ගෙන් බීපු කිරි වැඩි කියලා හිතනවද? මහා සාගරේ තලයේ වැඩි කියලා හිතනවද? මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ප්‍රශ්න කරනවා. භික්ෂුන් වහන්සේලා කියනවා මේ ඔබ වහන්සේ දේශනා කරන ඔය අතීත භවයන් පිළිබඳව අපි නුවණින් කල්පනා කරොත් අපිට වැටහෙනවා අපි මව් කෙනෙක්ගෙන් දීපු කිරි වැඩි. මහණෙනි සාදු සාදේක හැමම තමයි. අපි මව් කෙනෙක්ගෙන් දීපු කිරි වැඩි. ආ සාගරේ ජලය අඩුයි. එහෙනම් සංසාරය අනවරාග්‍රයි. මේ අනවරාග සංසාරයෙන් එතර වීම සුදුසුයි මිදීමම සුදුසුයි මේ සංසාරයෙන් නොයල්මම සුදුසුයි. නමුත් අපි අද මේ භවයට ආවේ ඇල්ම හින්දා. ඔය ඇල්ම හින්දාමයි මේ භවයට ආවේ. ඇල්ම කියේ තෘෂ්ණාව. තෘෂ්ණාව තමයි සත්‍යය ඉපදී. තපස් කෙරුවේ. ආයි කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මානෙ මේ ලෝකේ එක පුච්චලෙක් හරකෙක් වෙලා ඉපදිලා හිස්කෙසුම් කාලා ගලාගෙන ගිය ලේ වැඩි මාසාගරේ චලයවි. ඌරෙක් වෙලා ඉපදිලා හිස්කෙසුම් කාලා එළුවෙක් වෙලා ඉපදිලා හිස්කෙසුම් කාලා ගලාගෙන ගිය ලේම වැඩි මහසાગරේ චලයවි. පොඩ්ඩක් හිතන්න. නෝනින් කල්පනා කරලා බලන්න. එහෙනම් අපි මේ සංසාරේ කොච්චර ඇවිදලා තියෙනවද? කොච්චර ඇවිදලා? ආයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අත් වශයෙන්ම මේ ධර්මය නිවැරදිව තේරුම් ගන්නට නම් අපි මේ භවය පිළිබඳව යම් ආකාරයට අවබෝධ කරගatiya තියෙනවා. එතකොට තමයි අපිට මේ සංසාරයෙන් මිදෙන්න හිතෙන්නේ. නැත්තම් මිදෙන්න හිතෙන්නේ. නැවත නැවත ඇලෙනවා. නැවත නැවත මේ සසරට බැඳෙනවා. ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි. අවිද්‍යා නීවරණයෙන් වැසුණු තණ්හා සංයෝජනයෙන් බැඳුණු සසර සැරිසරන සත්‍යයේ දුකේ අවසානයක් පේන්නේ දුකේ අවසානයක් පේන්නේ මහා සාගරේ ජලය අන්තිම බිඳුව දක්වාම වියලිලා හිඳිලා යන දවසක් එනවා ජල බිඳුවක්වත් නැති දවසක් එනවා ඒ තරමට වියලන මේ මහා සාගරේ ජලය ඒකේ අවසානයක් පේනවා නමුත් මේ අවිද්‍යා නීවරණයෙන් වැසුණු තණ්හා සංයෝජනයෙන් බැඳුණු සසර සැරිසරන සත්‍යාගේ දුකේ අවසානයක් නම් පේන්නේ. ආයි කියනවා. මේ සුනේරු පර්වතය පෙන්නලා කියන මේ සුනේරු පර්වතය දෙවිලා පිච්චිලා අලු දූවිලි වෙලා යන දවසක් එනවා. ඒකේ අවසානයක් වෙනවා. නමුත් අවිද්‍යා නීවරණයෙන් වැසුණු තණ්හා සංයෝජනයෙන් බැඳුණු සසර සැරිසරන සත්‍යාගේ දුකේ අවසානයක් වෙන්නේ. ආයි කියනවා මේ මහා පෘථිවිය අලු දූවිලි වෙලා භවයේ විසිරලා යනවා. ඒක ඔයත් දන්නවා. මේ සියලු ග්‍රහලෝක ඇමරිකාවේ NASA ආයතනය හොයාගෙන තියෙන මේ සියලු ග්‍රහලෝක අලු දූවිලි වෙලා භවයේ විසිරලා යනවා කියන කාරණය. මේ මහා පෘථිවිය බුදුරජාණන් වහන්සේ එතකොට ඔය දේශනා කරේ අවුරුදු 2600 ගණනකට කලින් කිසිම තාක්ෂණයක් නැතුව බුද්ධ ඥානෙ. මේ මහා පෘථිවිය අලු දූවිලි වෙලා භවයේ විසිරලා යන දවසක් වෙනවා. ගිනිගත් කපුරු පෙත්තක් වගේ. කිසිවක් ඉතුරු වෙන්නේ නැතුව. ඒ අවසානයක් පේනවා. අවිද්‍යා නීවරණයෙන් වැසුණු තණ්හා සංයෝජනයෙන් බැඳුණු සසර සැරිසරන සත්‍යාගේ දුකේ අවසානයක් වෙන්නේ. එහෙනම් අපි විඳ දුක් දැන් ඔය කියපු කරුණු ටික උඩ පොඩ්ඩක් හිතන්න. පොඩ්ඩක් කල්පනා කරන්න. සසරේ සැරිසරණ එක හොඳයිද? මේ භවය මේක අවසන් කරන එක හොඳයි. දෙකෙන් එකක් ගන්න ඕනේ. පැවැත්ම කැමති නම් පැවැත්ම ගන්න පුළුවන්. ගැටලුවක් නෑ. මෙච්චර කල් කිරුවේ ඒක. නැවැත්ම කැමති නම් නැවැත්ම ගන්න පුළුවන්. හැබැයි ගන්නෙ මොකද්ද කියන එක තම තමන් කලින් තීරණය කරගන්න ඕනේ. ඒ තීරණය අරගෙන බනහන්න ඕනේ. ඒ අනුව පිළිපදින්න ඕනේ. පිළිගන්නවද? එහෙනම් දැන් සසර සැරිසරුව ඇති. නේ. හිතාගන්නත් බෑ නේද එතකොට? අතීත භවය. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ මහණෙනි ඉලක්කම් වලින් කියන්න බෑ. ආයිත් කියනවා. ඊට පස්සේ කියනවා දැන් අර ඔයත් දානවා ඒ පිළිබඳව. කල්පයක් පිළිබඳව ස්වභාවය දානවා. අහනවා මේ ඔබ වහන්සේ නම් ඔක ඉලක්කම් වලින් කියන්නත් බැරි නම් අපිට කල්ප වලින් කියන්න ඕන. මේ අතීත භාවය පිළිබඳව අපිට කල්ප වලින් කියන්න බැරි. ඒත් බුදුරජාණන් වහන්සේ තනදි උපමාවක් ගන්න ලස්සන උපමාවක්. අහනවා මහණෙනි මේ ගංගා නම් ගඟ. අපිට දන්නවා සතකොම 1000 ගණක් දිගයි. මහා පළලයි. මේ ගංගා නම් ගඟ ගඟේ දෙපැත්තේ හා පතුලේ තියෙන වැලි කැටම වලට ගණන් කරලා කියන්න පුළුවන්. බාහිර ලස්සන උපමාවක් තියෙනවා. ලස්සන බුදුරජාණන් වහන්සේ. මේ ගංගා නම් ගඟේ දෙපැත්තේ යුරෝල හා පතුලේ තියෙන වැලි කැටම වලට ගණන් කරලා කියන්න පුළුවන්. වික්ෂණාංශල උත්තර දෙනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ගංගා නම් ගඟේ දෙපැත්තේ හා පතුලේ තියෙන වැලි කැට නෙමෙයි දෝතට වැලි ටිකක් ගත්තත් ඒකේ වැලි කැට ගණන් කරලා කියන්න බෑ. ඒක අපි දන්නවා ඔය මිදුලට බහැලා වැලිතෝතක් අරන් පුළුවන් නම් කරන් කරන්න. බෑනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි එක වැලි කැටයක් කල්පයකට උපමා කළොත්. හිතා ගන්න බෑනේ. එක වැලි කැටයක් කල්පයකට උපමා කළොත් අපි කියවලා ඇවිත් තියෙන කල්ප වැලි. ඔය ගංගා නම් ගඟේ දෙපැත්තේ පතුලේ තියෙන වැලි අඩු. එහෙනම් මේ සංසාරේ අනවරක්කයි. මේ අනවරාග්‍ර සංසාරයේ මිදෙනවද? තවත් භවයක් පතනවද? ඒකයි මම කිව්වේ. කැමතිනම් පැවැත්ම ගන්න පුළුවන්. ලෝකේ වැඩි කෙනෙක් ගන්න. පැවැත්ම. අපි ගන්නෙ මොකක්ද? බුදුරජාණන් වහන්සේ කවදාවත් බොරුවක් කියන්නේ සත්‍ය ප්‍රකාශ කරන්නේ. අවුරුදු 45ක් පුරාවට දේශනා කරපු ඒ තුන් වූ ශ්‍රී සද්ධර්ම එකම වචන මාත්‍රයක්වත් අසත්‍ය නෙමෙයි සත්‍යයි. ඇයි සාරසංක කල්පලක්ෂයක් පාරමිතා පිරුවන් ඒ පුරපු කාලේ රැකපු එකපු සීලය මුසාවාදා වේරමණී කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. ඒ නිසා තමයි අපි පිළිගන්නේ අපි විශ්වාස කරන්නේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේ. එහෙනම් මේ දේශනා කළේ අපිට මේක බුද්ධියෙන් දකින්න බැරි නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලි කළේ මහණෙනි මේ සංසාරය මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. එහෙනම් මේ ස්වභාවයෙන් මිදෙන්නට, ඈතර වෙන්නට නම් අපි එක තීරණයකට එන්න ඕනේ. මොකද්ද? පැවැත්මද නැවැත්මද? දෙකෙන් එකක් ගන්න ඕනේ. නැවැත්ම හොඳයි. නැවැත්ම හොඳයි. ඒ දැන් මෙච්චර කාලයක් දුරට පවත්වාගෙන ඇවිල්ලා අපට අද මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? ඉතුරු කරගත්ත දෙයක් කියනවාද? මේ භවයේ යම් වස්තුවක් ධනයක් එකතු කරගෙන රැස් කරගත්තා නම් ඒකක් කියලා යන්න වෙනවද? එකක් කියලා යන්න වෙනවා. ආයෙත් තව භවයකට ගිහලා ආයෙ හදනවා. හැබැයි ඒක කමන්නේ මිනිස්සෙක් වුණොත්. මනුෂ්‍යාත්මයක් ලැබුණා. හැබැයි තිරසං ආත්මේ ප්‍රේත ආත්මේ නිරය ආදී යම් භවයකට වැටුණොත් සම්බුද්ධ ශාසනය අපට ගිලිහෙනවා. මේ සම්බුද්ධ ශාසනය ගිලිහෙනවා. එහෙනම් මේ සම්බුද්ධ ශාසනය තුළ නිවැරදිව මේ විසුද්ධි හත සප්තවිසුද්ධි මේක එක මාර්ගයක් විතරයි. නැත්නම් තවත් තියෙන මාර්ග සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගත්තොත් ඒකත් එක මාර්ගයක්. ඒක කොහෙන් ආවත් මේ විසුද්ධි මාර්ගයට වැටෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගත්තොත් සතර සම්‍යක් ප්‍රදාන සතර ඉද්ධිපාද, සතර සතිපට්ඨාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක කරුණු එතන 37යි තියෙන්නේ. ඒකට 37 සම්පූර්ණ කළත් එතනින් ඉවරයි. අවසන්. ඒතර විසුද්ධි මාර්ගයෙන් ගියත් ඒත් අවසන්. ඒතර එහෙනම් අපි ඊතර මේ විසුද්ධි මාර්ගය දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. දේශනා කරා කියන්නේ විසුද්ධි මාර්ගය දේශනා කරපු නෙමෙයි මේ විසුද්ධි මාර්ගය පිළිබඳව වෙච්ච මහා නාගයෝ දෙන්නෙක් අතර වෙච්ච සාකච්ඡාවක්. මජ්ක්‍ධිම නිකායේ රතවිනීත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ මත්තානි පුත්ත පුන්නහාමුදුරුවොත් ධර්මසේනාධිපති සාරිපුත්ත හාමුදුරුවොත් අතර ඇති සංවාදයක්. අන්දවනේ. එදා මත්තානි පුත්ත හාමුදුරුව අන්දවනේ විවේකසුවේන් ඉන්නකොට සාරිපුත්ත හාමුදුරුවන්ට මේ ආරංචිය ලැබිලා සාරිපුත්ත හාමුදුරුව එතනට වෙලියා. මේ කාලයක් තිස්සේ බලාගෙන හිටපු සිතුවිල්ලක් එදා සාරිපුත්ත හාමුදුරුවන්ට මේ මත්තානි පුත්ත හාමුදුරුවන්ට ලස්සන්ට බණ කියනවා. අපි ලස්සන්ට මේ ධර්මය විස්තර කරනවා, පැහැදිලි කරනවා. මට මෙයත් එක්ක ධර්ම සාකච්ඡාවක් ඇති කරගන්න ලැබුණොත් හොඳයි කියන සිතුවිල්ල සාරිපුත්ත හාමුදුරුවන්ට තිබ්බා. ඒක සාරිපුත්ත හාමුදුරුවන්ට ඇත්ත වශයෙන්ම මත්තානි පුත්ත පුණහාමුදුරන්ගෙන් ධර්මය ඉගෙන ගන්න දෙන්නේ. ධර්මසේනාධිපති. බුදුරජාණන් වහන්සේක වචනයක් කියනකොට ඒ වචනය වචන 1000කින් විස්තර කරන්න සාරිපුත්තහාමුදුරන්ට බලයක් තියෙනවා, ශක්තියක් තියෙනවා, දාන ශක්තියක් තියෙනවා. එදා ඒ හන්දවණේදී සාරිපුත්ත හාමුදුරුව මත්තානි පුත්ත තුන් හාමුදුරන්ගෙන් අහනවා මේ ඇවැත්නි ඔබ වහන්සේ මේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ භ්‍රමචරි හැසිරෙනවා. එහෙමයි යවත්නි කියවා. ඔබ වහන්සේ සීල විසුද්ධිය පිණිස ද මේ භ්‍රමචරි හැසිරෙන්නේ? නැත. සීල විසුද්ධිය පිණිස නෙමෙයි. එහෙනම් ඔබ වහන්සේ චිත්ත විසුද්ධිය පිණිසද මේ තථාගත ශාසනයේ භ්‍රමචරි හැසිරෙන්නේ? නැත යවත්නි කියවා. එහෙනම් දිට්ඨි සුද්ධිය පිණිසද? නැත. නැහැ කියලා. එහෙනම් කාංකා විතරණ සුද්ධිය පිණිසද? නැහැ. එහෙනම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය පිණිසද? නැහැ කියලා. එහෙනම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියද? පිණිසද? නැහැ කියලා. එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය පිණිසද? නැහැ කියලා. එහෙනම් ඔබ වහන්සේ මේ බාහිර දෙයක්ද වහන්සේද? ඔබ වහන්සේ එහෙනම් මේ තථාගත ශාසනයේ භ්‍රමචර්යාව හැසිරෙන්නේ කොමක් සඳහාද? පරම සාරිපුත්ත හාමුදුරුවත් පොන්න හාමුදුරුවත් කවුද කවුද කියන කඳුරගෙන හිටියේ නේ. කියනවා මම භ්‍රමචර්ය හැසිරෙන්නේ අනුපාදා පරිණිරවාණය පිණිස. අනුපාදා පරිණිරවාණය. අනුපාදා පරිණිරවාණය කියලා කියන්නේ උපාදාන රහිතව පිරිණිවීම. උපාදානයක් නැහැ. උපාදාන රහිතව පිරිණිවීම පිණිස මම මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ Brahmacharya ශ්‍රේණියක් කියලා. ඊට පස්සේ කියනවා සාරිපුත් මහඳුර අහනවා. "තර සීල විසුද්ධිය අනුපාදා පරිණිරවාණයද?" නැහැ. එහෙනම් චිත්ත විසුද්ධිය අනුපාදා පරිණිරවාණයද? නැහැ. එහෙනම් දික්ඛ විසුද්ධිය අනුපාදා පරිණිරවාණය. ඒ කියන්නේ පාදාන රහිතව පිරිණිවීම. නෑ. එහෙනම් සංකා විතරණ විසුද්ධිය උපාදාන පරිණිරවාණය. නෑ. එහෙනම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය උපාදාන පරිණිරවාණය. නෑ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය උපාදාන පිරිණිවීමද. නෑ. එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය උපාදාන පිරිණිවීම. අනුපාදාන පිරිණිවීම. නෑ කියලා. එහෙනම් මේන් බාහිර එකක්ද අනුපාද පරිණිරවාණය? නෑ කිව්වා. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා මට තේරුම් ගන්න අමාරුයි. ඒකට සීල විසුද්ධිය උපාදාන පරිණිරවාණයද කියලා අහපුවම නෑ කියනවා. ඒකට චිත්ත විසුද්ධිය උපාදාන පරිණිරවාණයද කියලා අහපුවම නෑ කියනවා. ditthi visuddhi upadana parinirvanaයද කියලා අහපුවම නෑ කියනවා. සංකා විතරණ විසුද්ධිය උපාදාන පරිණිරවාණ අනුපාදාන පරිණිරවාදයෙන් කියලා අහුවම නැහැ කියනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිණිරවාණයද කියලා අහුවම නැහැ කියනවා. එහෙනම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිණිරවාණයද කියලා නැහැ කියනවා. එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිණිරවාණ නැහැ. නැති කියනවා. එහෙනම් මේකේ බාහිර එකක් නැහැ. එහෙනම් මට පැස්තර කරන්න ඕනේ. ඔන්න හාමුදුරුව දේශනා කරනවා නැත්නම් යම් කිසි කෙනෙක් කාරණේ උපමාවෙන් තේරුම් ගන්නවා. උපමා උපමේය තුළින් කාරණේ තේරුම් ගන්නවා. පසල් රජුරවන්ට යන්න අවශ්‍ය වෙනවා සාකේත නුවරට. සලත් නුවරේ ඉඳලා. ඒ සාකේත නුවරට යන්න අවශ්‍ය කොසල් රජුරෝ විනීත අස්සයන් යොදපු රත හතක් සූදානම් කරනවා. වාහන හතක්. ඒ වාහන හතෙන් ඉස්සෙල්ලාම සවැත් නුවරින් පිටත් වෙලා සවැත් නුවරින් පිටත් වෙන ඒ පළවෙනි වාහනේ නැගිනවා. ඒ වාහනේ යා යුතු දුරක් ගිහිල්ලා ඒ වාහනේ බහිනවා. බහැලා දෙවෙනි වාහනේට නැගිනවා. දෙවෙනි වාහනේට නැගලා දෙවෙනි වාහනෙන් යා යුතු දුරක් තියෙනවා. ඒ වාහනෙන් ගිහිල්ලා ඒ වාහනෙන් බහිනවා. තුන්වෙනි වාහනයට නැගෙනවා. තුන්වෙනි වාහනයට නැගලා ඒකෙන් යා යුතු දුර ගිහිල්ලා ඒ વાහනෙන් බහිනවා. බැලලා හතරවෙනි වාහනයට නැගෙනවා. හතරවෙනි වාහනෙන් යා යුතු දුර ගිහිල්ලා ඒකෙන් බහැලා පස්වෙනි වාහනයට නැගෙනවා. පස්වෙනි වාහනෙන් යා යුතු දුර ගිහිල්ලා ඒකෙන් බහැලා හයවෙනි වාහනයට නැගෙනවා. ඒ හයවෙනි වාහනෙන් යා යුතු දුර ගිහිල්ලා හත්වෙනි වාහනයට නැගෙනවා. නැගලා ඒ හත්වෙනි වාහනේ සාකේත නුවරට ලං වෙනවා. එතකොට සාකේත නුවර වැසියෝ අහනවා රජතුමනි. ඔබතුමා සවැත් නුවර ඉඳලා මේ සාකේත නුවරට ආවේ මේ වාහනෙන්ද? දැන් කොහොමද එතකොට උත්තර දෙන්නේ? ඒතර නිවැරදිව උත්තර දෙනවා නම් කොහොමද දෙන්න ඕනේ? නෑ. එතකොට නිවැරදිව උත්තර දෙනවා නම් දෙන්න ඕනේ නෑ. මම සවැත් නුවර ඉඳලා සාකේත නුවරට එන්න හොඳ විනීත අශ්‍යෝ යොදපු රත හතක් මම සූදානම් කරගත්තා. ඒ පළවෙනි වාහනෙන් යායුතු දුර ආවා. එහෙන් බැලලා දෙවෙනි වාහනේට. මේ ආදී වශයෙන් මම මේ හත්වෙනි වාහනේ තමයි මම සාකේත නුවරට ආවේ කිව්වොත් හරිද? එහෙම කිව්වොත් තමයි හරි. එහෙමනම් ඒ උපමාව අරගෙන එතකොට පැහැදිලි අනුපාදා පරිණිරවාණය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ උපාදාන රහිතව පිරිණිවීම. පිරිණිවෙනවා කියන්නේ ආයි නැවත හටගන්මක් නැහැ, පහළ වීමක් නැහැ, සකස් වීමක් නැහැ, පිළියෙල වීමක් නැහැ. මේ සංසාර ප්‍රවෘත්තිය අවසන්. එතන ඉවරයි. ඒ තමයි අනුපාදා පරිණිරවාණය. ඒකට උපාදාන කියන්නේ ඒකට සීල විසුද්ධිය ආයි පුණහාමතුරු දේශනා කරනවා හැවැත්නේ. සීල විසුද්ධිය අනුපාදා පරිණිරවාණය කිව්වොත් ඒක උපාදාන සහිත එකක්. ඒ සීල විසුද්ධියෙන් පිරිණිවෙන්න පිරිණිවීමටපත් වෙන්න බැහැ. එතකොට චිත්ත විසුද්ධිය අනුපාදා පරිණිරවාණය කිව්වොත් බැහැ. එයි චිත්ත විසුද්ධියෙන් පරිණිරවාණයටපත් වෙන්න බැහැ. අනුපාදා පරිණිරවාණය කියන්නේ උපාදාන රහිතව පිරිණිවෙන්න බෑ. චිත්තවිසුද්ධිය. දැන් මෙතනදී හොඳටම පැහැදිලි ආලාර කාලම් උද්දකරාම පුත්ත ඉදිරිපත් කරපු න්‍යාය බැහැර වෙනවා කියන එක. එයි. එතකොට චිත්තවිසුද්ධිය අනුපාදා පරිනිර්වාණය නෙමෙයි. එතකොට ditthිවිසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කිව්වොත් ඒක උපාදාන සහිත එකක් වෙනවා. එයි ඒක විතරනේ ගන්න වෙන්නේ. තේරෙනවද මම කියන්නේ? එහෙනම් කාංකා විතරණ විසුද්ධිය අනුපාදා පරිණිරවාණය කියලා ගත්තොත් වැරදි. එයි ඒක විතරක් ගන්න බෑ. ඒකෙන් විතරක් නිවන් දකින්න බෑ. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිණිරවාණය කිව්වොත් ඒත් බෑ. එයි ඒකෙන් විතරක් නිවන් දකින්න බෑ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිණිරවාණය කිව්වොත් ඒක ගන්නත් බෑ. ඇයි? ඒකෙන් විතරක් නිවන් දකින්න බෑ. එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිණිරවාණය කිව්වා. ඒක ගන්නත් බෑ. ඒකෙන් විතරක් නිවන් දකින්න බෑ. දැන් එතකොට අපට හොඳටම පැහැදිලි මේ හත අනුපිළිවෙලට යන්න වෙනවා. මේ හත අනුපිළිවෙලට යන්න වෙනවාද එතකොට අපිට? ඔව්. එතකොට දැන් අපි ওই හතෙන් දැන් කොයි රටේද ඉන්නේ? මම දන්නේ තමන්ට තීරණය කරගන්න පුළුවන් මම දැන් ඉන්නේ මේ රටේ. මම මේ රටෙන් මේ ඉතර යන්න වෙනවා. මේ ගිහිල්ලා මම මෙතනින් බහින්න ඕනේ. බැහැලා මම ඊගව රටේට ගොඩ වෙන්න වෙනවා. එහෙනම් අපි අද කතා කරන්නේ පළවෙනි රටේ ගැන. පැහැදිලිද මම කියන්නේ? පළවෙනි රකය. ඒ තමයි සීල විසුද්ධි. ඒතර සීල විසුද්ධිය විසුද්ධි කියන්නේ සුද්ධ කියන්නේ පිරිසිදුයි. විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුයි. ආයි කිසිම ගැටලුවක් නැහැ වඩාත්ම පිරිසිදුයි. ඒතර සීලෙන් වඩාත්ම පිරිසිදුයි. කොහොමද? ඒතර සීලය කියන්නේ මොකක්ද? සීලය කියන්නේ සංවර බව. ద్వාරත්‍රේ සංවර බව සීලයයි. සිත, කය, වචනය. සීලය කියලා කියන්නේ සිත අකුසල පැත්තට යන්න නොදී ස්ථීරවම සිත පිහිටවන්න පුළුවන් නම් කුසල පක්ෂේ ඒකට කියනවා සීල කියලා. අකුසල පැත්තට යන්න නොදී සිත ස්ථීරවම පිහිටවන නම් කුසල පක්ෂේ ඒකට කියනවා සීල කියලා. ඒකට කියනවා සීල කියලා. ශීලයට අයිති කාර්යයක් තියෙනවා. අපි සෑම කෙනෙකුටම අයිති කාර්යයක් තියෙනවා. දැන් මහත්යලට අයිති කාර්යයක් තියෙනවා. මේ ආයතනේ පරිපාලනය. ඒකේ නායක හැටියට මේ කටයුතු නිවැරදිව මෙහෙවන්ට ඕන. අපි සෑම කෙනෙකුටම අයිති කාර්යයක් තියෙනවා. ස්වාමීන් වහන්සේටත් අයිති කාර්යයක් තියෙනවා. වණ කියන්න ඕනේ. පාසකෝ කියන්න ඕනේ. පිරිත් ටික කියන්න ඕනේ. පරිසහතික කියන්න ඕනේ. දානෙට වදින්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේට අයිතිකාරයා. ගෘහණියට අයිතිකාරයෙකුත් තියෙනවා. තියෙන. ඒ තමයි gedara dora වැඩ කටයුතු. ස්වාමියා ගැඩුපාද, දරුවන් ගැඩුපාද, gedara dora වැඩ කටයුතු. ඒක ස්වාමි දියණියට අයිතිකාරයා. ස්වාමියාට අයිතිකාරයෙකුත් තියෙනවා. ස්වාමි දියණිය රකින්න ඕනේ. දරුවෝ රකින්න ඕනේ. අඩුපාඩු හොයන්න ඕනේ. ඒ ස්වාමියාට අයිතිකාරයා. සීලයට අයිතිකාරයකුත් තියෙනවා. සීලයට අයිතිකාරයකුත් තියෙනවා. ඒ මොකක්ද? දුස්සීල බව විනාශ කරනවා. තේරෙනවද මම කියපේ? දුස්සීල බව විනාශ කරන්නේ සීලය විසින්. ඒතර සීලයේ කාර්ය හරියාකාරව ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා නම් ආයා ගැන, එයාගේ දුස්සීලක භාවය ගැන හොයන්න දෙයක් නැහැ. එයා නිවැරදිව සීලවත්. ඒතකොට තම තමන්ගේ නුවණින් කල්පනා කරලා බලන්න. මම සමාදන් වෙච්ච සීලයේ කාර්ය සීලය හරියටම ඉෂ්ට සිද්ධ කරලා තියෙනවද කියලා. තමයි තේරෙන්නේ. සීලයෙන් ලැබෙන සම්පතක් තියෙනවා. මොකක්ද? ලෞකික සම්පත්, ලෝකෝත්තර සම්පත්. ලෞකික සම්පත් තමයි අටසිල් ගත්තත් එදා දවසේම ගිලන්පසයි දාහනේ ළඟට හම් වෙනවා. නේ. අටසිල් ගත්තා. උපෝසත දසෙල් ගත්තා. ඒත් දවසේ ගැටලුවක් නෑ. ආහාර පාන වලින් ගැටලුවක් නෑ ළඟට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි සිල්වත් පුච්චලයට ලෝකය පිළිගන්නවා. ගෞරවයට පාත්‍ර වෙනවා. සමාජය සලකනවා. සිල්වත් පුච්චලයට දුස්සීලට නෙමෙයි. මේ විසුද්ධි මාර්ගයම සම්පූර්ණ කරන්නේ ප්‍රඥාව නෙමෙයි තෝනේ. ඒකට එකඟ වූ සිතක් නෙමෙයි තෝනේ. ඒ ප්‍රඥාව ලබන්න තැන්පත් වූ නොවිසරණ එකඟ වූ විවිධ අරමුණු ඔස්සේ නොදවන සිතක් අවශ්‍යයි. ඒකට කියන සමාධිය කියන්නේ. එහෙනම් ඒ සමාධියට ප්‍රත්‍ය වෙන්නේ සීලය. ඒ සීලය සමාධියට ප්‍රත්‍ය වෙන්නේ. ඒතර සීල කියන්නේ මොකද්ද? අකුසල පැත්තට යන්න නොදී ස්ථීරවම කුසල පක්ෂයේ පිහිටපෙක සීල. ශීලගේ කාර්යය තමයි දුස්සීල බව විනාශ කළා. ලැබෙන සම්පත් තමයි ලෞකික සම්පත්, ලෝකෝත්තර සම්පත්. බුද්ධියෙන් හිතලා බලන්න, නුවණින් කල්පනා කරලා බලන්න මේක ලෝකේ තියනවද නැත්? හරිද? වැරදිද කියන එක. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය ඒ තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරපු ධහම අපි දැනගෙන විතරක් නෙමෙයි දැකගෙන යන්නේ. දැකගෙන යන්නේ. ඒ දැකගෙන යන්නේ මනසින්. ලෝකයේම තියෙන දර්ශන දෙකයි. ලෝකයේ තියෙන දර්ශන දෙකයි. එකක් ඇහෙන් දකිනවා. අනිත් එක මනසින් දකිනවා. වෙන මොකද්ද දර්ශනයක් තියෙන්නේ? දර්ශන දෙකයි ලෝකේ. ඇහෙන් දකින එක වැරදි. මනසින් දකින එක තමයි නිවැරදි. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ අපට දැනගෙන විතරක් නෙමෙයි දැකගෙන යන්න. අවබෝධය තුලයි එන්නේ. අවබෝධය තුළයි තමයි සිල්වත් වෙන්නේ. මේ සීලය මට මේ ප්‍රයෝජනේ තියෙනවා. ඒක සහතිකයි කියලා Taman දැනගෙන දැකගෙන තමයි යන්නේ. එහෙනම් මේකේ තියෙනවා සංවර සීල කියලා එකක් තියෙනවා. චේතනා සීල කියලා එකක් තියෙනවා. චෛතසික සීල කියලා එකක් තියෙනවා. ඉස්සෙල්ලාම එන්නේ චේතනා සීල කියන එක. චේතනා කියන්නේ මොකක්ද? චේතනා කියන්නේ කර්මය. චේතනහම් වික්කවේ මම දන්නේ. මහණෙනි මම චේතනාව කර්මය වශයෙන් පනවනවා. එතකොට එහෙනම් චේතනාව කියන්නේ මොකක්ද? සිතේ බලවත් බව. සිත බලවත්. දැන් අර මම කියවනේ අජාසත් රජුරවන්ට සිත සමාධි වෙන්නේ නැත්යි කියන කාරණේ. එයි. ඒතර එයා කර්මයක් කරගෙන තියෙන. ඒ කියන්නේ සිත බලවත් වෙලා ඉර තියෙන්නේ. සිත බලවත් වෙලා තියෙන්නේ අර කරපු පාප කර්මය එයාගේ සිත බලවත් කරලා තියෙන්නේ අකුසල පැත්තට. තේරෙනවද මං කියන්නේ? දැන් මෙතෙන් දක්වාම ගැඹුරට යන්නේ හොඳට අහන්න කියලා. එහෙනම් චේතනාව කියන්නේ සිත බලවත් කරනවා. ඒකට උපකාර වෙනවා චෛතසික කියලා එකක්. සිතත් එක්ක හටගන්න, සිතත් එක්ක පවතින, සිතත් එක්කම ක්‍රියාත්මක වෙන. සිතත් එක්කම නැති වෙන. කරුණු 52ක් තියෙනවා. ඒකට කියනවා චෛතසික 52 කියලා. 89ක් ශේ ඔය චෛතසික 52ත් එක්ක පැටලිලා තමයි මේ නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ. 89ක් ශේ ධාන වලත් එක්ක ගත්තොත් 121ක් වෙනවා. ඔය 52ක් චෛතසිකත් එක්ක පැටලිලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒවට කියනවා නාම ධර්ම. එතනින් එහා තියෙන සියලු මේවා රූප ධර්ම. එහෙනම් චෛතසික සීලය තර මේ চৈতසිකයෙන් තමයි මේ චේතනාවෙවත් කර්ම ඇති කරන්නේ. තර চৈতසික සීල කියන්නේ මොකක්ද? සමා වාචා සමා කම්මන්ත සමාජීව. සමා වාචා සමා කම්මන්ත සමාජීව. මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත මිත්‍යාචීව. දැන් අකුසල චේතනා හැවත් අකුසල කර්ම වලට මුල් වෙන්නේ මිත්‍යා වාචා වැරදි වචනය. ඒතර චේතනා හැවත් කර්ම වලට එන්නේ කර්ම හතයි. අපි අහලා තියෙන දස අකුසල් කියන එකක්. නමුත් හතයි එන්නේ. මොනවාද? සත්තු මරණ හොරකම් කරනවා වැරදි කාම සේවනයන් කරනවා බොරු කියනවා කේලාම් කියනවා පරුෂ වචන කියනවා වැඩකට නැති ඉස් වචන කතා කරනවා. මේ හත තමයි චේතනස්. තේරෙනවද? මේ හත සිද්ධ කරන්න උපකාර වෙන කරුණු තුන තමයි එතනින් එහාට තියෙන. අවිච්ඡා, විෂම ලෝභය, දේශය හා මිත්‍යාදිටි. ඒ තුනත් එකතු වුණාම තමයි 10ක් වෙන්නේ. හැබැයි ඒ තුන චේතනා හැවක් කර්ම නෙමෙයි. ඒ කරුණු තුන මේ කරුණු හත මේ චේතනා හැවක් කර්ම සකස් වෙන්න මූලික වෙන ධර්මතා තුන. ලෝභය, දේශය, මෝහය කියන. අහලා තියෙනවනේ ලෝභය, දේශය, මෝහය. ඒකවල සීලය නම් ලෝභයේ දිස්සය මොහේ නෙමෙයි. ඒකට කියනවා අනිච්චා කියලා. කියන්නේ ලෝභයෙන් නැහැ. අද්වේෂය හා සමාධිය. එතකොට දැන් මේ කරුණු හත ඒ කියන්නේ සත්ව මරණා හොරකම් කරනවා වැඩිකාම සේවනයන් කරනවා බොරු කියනවා කේලාම් කියනවා පරුස වචන කියනවා වැඩකට නැති හිස් වචන කතා කරනවා. ඒක සිද්ධ වෙනවනේ ලෝකේ. උච්චලයන් අතරේ. එතකොට සම්මා වාචා. එතන සීලේ පැත්තට ගන්න මම අකුසල පැත්තට ගන්න නැහැ. සීලයෙන් විසුද්ධි වෙන්න ඕනේ අපිට. ඒතොර සම්මා වාචා කියන්නේ බොරු කියන්නේ නැහැ. කේලම් කියන්නේ පරුෂ වචන කියන්නේ වැඩ කර නැති හිස් වචන කතා කරන්නේ නැහැ. එතකොට අර අකුසල කර්ම සිද්ධ වෙනවද? නැහැ. ඇයි? එයා සම්මා වාචා නිවැරදි වචනය කතා කරන්නේ. සත්‍ය කතා කරන්නේ. බොරු කියන්නේ. කේලම් කියන්නේ අනුන් කොටවන්න තරහ කරවන්න සේලම් කියන්නේ. නරක වචන කතා කරන්නේ. අසභ්‍ය වචන කතා කරන්නේ. ඒතර පරුෂ වචන කියන්නේ කේලම් කියන්නේ හිස් වචන කතා කරන වැඩකට නැති දේවල් අර්ථයක් නැති ප්‍රවචනයක් නැති වටිනාකමක් නැති වචන කතා කරන්නේ. ඒකර මේ හතරෙන් වැළකුණා. සම්මා වාචාද නැද්ද? එතකොට අපි සකස් කරපු ආර්ය ශ්‍රාංගික මාර්ගයේ අංගයක් නෙමෙයිද දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ. සම්මා වාචා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක්. හැබැයි මේක ලෞකිකයි. තාම ලෞකිකයි ලෝකෝත්තර පැත්තට යන්නේ. ලෝකෝත්තර පැත්තට යන විදර්ශනා ඥානත් එක්ක යනවා. විදර්ශනා ඥානයත් එක්ක ආයි කවම කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. එතනට එතනට එනකම්ම ලෞකික පැත්තට තියෙන්නේ සම්මා වාචා. එහෙනම් එතකොට අපි දන්නවා බොරු කියන එක, කේලම් කියන එක, පරුස වචන කියන එක වැඩකට නැති හිස් වචන කතා කරන එක ප්‍රඥාවන්ත පුච්චලයන් ඥානවන්ත පුච්චලයන් බුද්ධිමත් පුච්චලයන් ප්‍රතික්ෂේප කරන එකක්. හවුද නැත්? ප්‍රතික්ෂේප කරනවා. බොරු කියන එක අනුමත කරන්නේ. කේලම් කියන එක අනුමත කරන්නේ. පරුෂ වචන කියන එක අනුමත කරන්නේ නැහැ. වැඩ කර නැති වචන කතා කරන්නේ. ඒව අනුමත කරන්නේ නැහැ. වචන කතාගෙන ඒව වැඩකට නේ අපි යන්නට කියනවා. බුද්ධිමත් පුච්චලයි කියනවා. ඔය වැඩන්නේ අපිට කියන්නේ. එහෙනම් එතකොට ඒකෙන් වෙන්නේ සමවචන. නිවැරදි වචනය. ඒතර නිවැරදි වචනය තුළ අකුසල කර්ම සිද්ධ වෙනවද? අර සිත බලවත් වෙනවද? බලවත් වෙන්නේ. නිවැරදි වචන කතා කරනවා නම් චේතනාවේවත් කර්ම අකුසල පැත්තට හැරෙන්නේ නැහැ හැරෙන්නේ කුසල පැත්තට. අන්න සං චේතනසීල. තේරෙනවද මම කියන්නේ? මේ ගැඹුරෙන් අරගත්තටම සරලව කියනවා තේරෙනව නේද පැහැදිලි. එහෙනම් චේතනසීල. ඒතර සම්මා කම්මන්ත නිවැරදි කර්මාන්තයක් කරනවා. ඒ කියන්නේ සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැරදි කාම සේවනයක් කරන්නේ. ඒ කරුණ තුන කරනවා නම් මිත්‍යා කම්මන්තය. ඒතර මිත්‍යා කම්මන්තයට වැටුණොත් අර චේතනා ශීල චේතනා ඒ කියන්නේ කර්ම සිල්වත් වෙන්නේ. කර්ම හොඳ පැත්තට නෙමෙයි හැරෙන්නේ සකස් වෙන්නේ නරක පැත්තට. එතකොට චේතනා ශීලයෙන් සම්මා කම්මන්තයට ආපහාම අපි සත්තු මරන්නෙත් නෑ, හොරකම් කරන්නෙත් නෑ, වැරදි කාම සේවනයන් කරන්නේ, මధుරයකත් මරන්නේ. දැන් ඒතකොට ලෝකේ අනුමත කරනවාද නැද්ද සත්තු නොමරණ එක හොඳයි කියන එක. හොරකම් නොකරන එක හොඳයි. වැරදි කාම සේවනයන් නොකරන එක හොඳයි කියලා නේද බුද්ධිමත් අය ඥානවන්ත අය නුවණ තියෙන අය අනුමත කරන්නේ. අඥාන අය මෝඩ අය අඥාන අය අනුමත කරනවා ඔකලට කමන්නේ කියලා. නමුත් එහෙනම් චේතනා සීල තුළ තවත් අංගයක් වැඩෙනවා. ඒ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් සම්මා කම්මන්තය. ඒක සම්මා කම්මන්ත හැබැයි මේක තාම ලෞකිකයි. තාම අපි විදර්ශනා වලට විදර්ශනාව පටන් ගන්න දිට්ඨි විසුද්ධිය ඉඳලා. මම මේ තාම කතා කරන්නේ දැන් පළවෙනි රතේ තාම. නේ මේ පළවෙනි රතේ ගැන කතා කරන්නේ. එතකොට එහෙනම් අපි එතකොට දැනගන්න ඕනේ මම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මම මේවා සම්පූර්ණ කරගෙන ඉන්නේ. ලෞකික වශයෙන් හෝ මම සම්පූර්ණ කරගෙන ඉන්නේ. තමන්ට වැටහෙනවද නැද්ද? තේරෙනවද නැද්ද? තේරෙන්න ඕනේද නැද්ද? නිවැරදිව මේ තථාගත ධර්ම අනුගමනය කරනවා නම් එයාට තේරෙන්න ඕනේද නැද්ද? තේරෙනවා නේද වශයෙන්. මේ ප්‍රශ්නේ තේරෙනවා. අනිත් සම්මාජීව. සම්මාජීව කියන්නේ ආදිවට්ටමක සීලය. ආචිවට්ටමක සීලය සමාජීව කියන්නේ. නිවැරදි දිවි පැවැත්මක් තියෙනවා. එහෙනම් එතකොට දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුනක් අපි ලෞකික පැත්තට යම් මට්ටමකට අපි හදාගෙනද නැත්ද? යම් මට්ටමකට හදාගෙන නේද තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුනක් අපි ලෞකික පැත්තට හදාගත්තා. මොකද්ද? සම්මා වාචා සම්මා කම්මන්ත සමාජීව. මේකට කියනවා චෛතසික සීල. එතකොට අයින් වෙනවා කරුණු තුනක්. මොකද්ද? ඒ තමයි අභිච්ඡා, විෂම ලෝභය. ඔය ලෝභයේ හින්දානේ ඒ සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාමසේවනයන් කරන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, සියලුම අකුසල් වලට මුල් වෙන්නේ මොකයි? අධික ලෝභය. ඒ වගේම දේශය ඒ පිළිබඳව ඒ ලෝභයටයි දේශයටයි සිත තුළ ඉඩ දීම මිත්‍යා දිට්ඨිය. ඒ දෙකට සිත තුළ ඉඩ දුන්නා නම් එයා මිත්‍යා දිට්ඨිය. එයා සම්මා දිට්ඨියට ලෞකික වශයෙන්වත් ඇවිල්ලා නැහැ. සම්මා දිට්ඨියට ලෞකික වශයෙන්වත් ආව නම් අර දෙකට සිත තුළ ඉඩ දෙන්නේ නැහැ. එයි ওই දෙක තමයි සියලු දේවල් වලට මුල් වෙන්නේ. ওই දෙක තියෙනවා නම් යාට මෝහයත් මෝහය කියන්නේ මිත්‍යා දිට්ඨිය. එහෙනම් එතකොට දැන් අපි බලන්න ඕනේ මේ චෛතසික එවත් මෙන්න මේ ධර්මතාවයන් තුළ අපි චේතනාශීල කියන එක සකස් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අර අංග හත අපිට සම්පූර්ණද දැන්? මොනවාද? කයෙන් තුනයි, වචනයෙන් හතරයි. ඒක අපිට සම්පූර්ණ චේතනා. ඒකට කර්ම සකස් වෙන්නේ නැහැ ඉතින් එහාට. හැබැයි අපිට ලෝභය, ද්වේෂය, මෝහය තව තියෙනවා. ඒවා ඉතිරියේදී කතා කරනවා. ඒක තමයි තියෙනවා ඉතිරියේදී. එතකොට එනම් සංවර සීලය. ඊගාට තියෙන්නේ සංවර සීලය. චේතනා සීල, චෛතසික සීල, සංවර සීල. සංවර සීලයේ තියෙනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ අප සමාදන් වෙච්ච සීලය. දස අකුසල් කරන එක ලෝකයන් නිඳා කරනවා. එහෙනම් අපි මේක ආරක්ෂා කළ යුතු නැහැ. ඒතර ආරක්ෂා කරගන්න කෙනෙකුට ලෝකයාගේ පිළිගැනීමක් තියෙනවා. ස්වාමියා සිල්වත්, භාර්යාව සිල්වත් නම් ඒකේ දරුවෝ දරුවෝ සිල්වත්. නැද්ද? ස්වාමියා සිල්වත් නම් භාර්යාව සිල්වත් නම් ඒකේ දරුවෝ ඉන්න අනිත් අය සිල්වත් වෙන්නේ නැද්ද? ඒ ගෙදර ඉන්න ඒ පවුලේ අය සිල්වත් නම් ඒ අහල පහල ඉන්න අය සිල්වත් වෙන්නේ නැද්ද? වෙනවද නැද්ද? එයාලා වාසයටත් හරි කැමති. ඒතර අහල පහල ඉන්න අය සිල්වත් වෙනවා නම් ඒ ප්‍රදේශය අය සිල්වත් වෙන්නේ නැද්ද? වෙනවද නැද්ද? එහෙනම් ඒ ප්‍රදේශය සිල්වත් වෙනකොට ඒ නගරයම සිල්වත් වෙන්නේ. සිල්වත් වෙනවා. නගරයම සිල්වත් වෙනවා නම් ඒ පළාතම සිල්වත් වෙනවා, පළාතම සිල්වත් වෙනවා, රටම සිල්වත් වෙනවා. ඒකත් කියන සති සංවරය කියලා එකක්. සති සංවර සංවර කියන්නේ සිල්. ඒකට සිහියෙන් සංවර වෙන්න ඕන. සිහියෙන් සංවර වෙන්නේ කොහොමද? පංචේන්ද්‍රිය සංවරය. ඇසෙන් රූප දැකලා ඇලෙන්නෙත් නැත්තම් ගැටෙන්නෙත් නැත්තම් හැබැයි ඔතනට එන්න ටික කාලයක් යනවා. එකපාරට ඔතනට එන්න බැහැ. කණෙන් ශබ්දයක් අහනවා එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. අසංවරයි. නාසයෙන් ගන්ධයක් ආග්‍රහණය කරනවා එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඔවුන් දැන් නැද්ද කියලා බලන්න. Tamanට වැටහෙනවා මේක. Taman දැන් ඉන්නේ මෙතන කියලා. මම ඒක අර මුලින්ම කිව්වේ යෝනිසෝ මනස්කාරය. හට ගන්න තැනම සිත පවත්වන්න ඕන කියලා. ඒතකොට හට ගන්න තැනම සිත පවත්වනවා නම් මේව ඇති වෙනකොටම දකින්නවද නැද්ද? ඒ තමයි මනසෙන් දකින දර්ශනය. ඒක තමයි නිවැරදි. මේක ඇහැට පෙන්වන්නේ. මනසටයි පෙන්වන්නේ. මේ දේ ඉවෙන්ට් වෙන කියන්නේ. මෙන්න හටගත්තා. මේ ඇහෙන් රූපයක් දැක්කා. ඇහෙන් රූපයක් දැක්කට හටගන්නේ සිතක්නේ. එතකොට ඇහෙන් රූපයක් දැක්ක ගමන් හැදෙන සිතයි බලන්න ඕන. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙනම් 100 හා යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් එයා එතනම එයාගේ ඉන්ද්‍රිය සංවරද නැත්. චක්කු ඉන්ද්‍රිය සංවරද නැත්. චක්කු කියන්නේ ඇස. එහෙනම් ඇස සංවර කරගන්න නම් කන සංවර කරගන්න නම් නාසය සංවර කරගන්න නම් දිව සංවර කරගන්න නම් ශරීරය සංවර කරගන්න නම් සතිය හා යෝනිසෝ මනසිකාරය ඕනමද නැද්ද? ඒ නිසා තමයි මුලින්ම කිව්වේ උපකාර පිණිස පවතින ධර්මතා දෙකයි. මේ දෙක නැතුව මින් ඉදිරියට යන්න බැහැ. එහෙනම් හට ගන්න තැනම එතකොට ඇහෙන් රූපයක් දැක්කා. දැක්ක ගමන් හැදෙන සිතක්. ඒකට කියනවා තින්න සංගති පස්සෝ කියලා. චක්කු ඇසයි රූපය නිසා හට ගන්න සිත. ඒක හට ගන්න සිත හට ගන්න තැනම දැක්කනම් සංවර කරගන්න පුළුවන් දෙයක්. දැක්කේ නැත්තම් අසංවරයි. උත්සව කාලෙට බලන්නකො පාරේ ගිහිල්ලා. ඒ ව්‍යාපාරික ස්ථානවල තියෙන දේවල් ඔක්කොම පාරේ ගෙනත් කියලා තියෙනවා. අපේ ඇස රවට්ටන්නේ නෙමෙයි. නැච්ච. අපේ මේ ඉන්ද්‍රියන් රවට්ටන්නේ නෙමෙයි දුක් කරලා තියෙන්නේ. තෘෂ්ණාව වැඩි වෙනවද අඩු වෙනවද? ඒ දැකීම තුළ දැන් මේ උත්සව කාලේ දැකීම තුළ වැඩි වෙනවද? අසංවර වෙනවද? සංවර වෙනවද? සීයෙන් හිටියොත් යෝනිසෝ මානසිකාරයෙන් හිටියොත් අසංවර වෙන්නේ. ඒකයි මම මුලින් කිව්වේ. එහෙනම් උපකාර පිණිස පවතින ධර්මතා දෙක මේක නැතුව මෙතනින් එහාට කතා කරන්නවත් බැහැ. කතා කරන්න වැඩකුත් නෑ මේ දෙක තියානවා නම් විතරයි කතා කරන්න පුළුවන් මේ දෙක තමයි නියත වශයෙන්ම අවසානයේ අරිහත්ත්වයට යනකම් අරගෙන යන්නේ. සීයහා මන අනුවන සතියහා යෝනිසෝ මනසිකාරය. එහෙනම් එතකොට ඇහෙන් රූපයක් දැකලා Tamanට පුළුවන් නම් ඒවලෙම සංවර කරගන්න. නෑ මං ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. හැබැයි ඒක වෙන්නේ ඇස පිළිබඳව දන්නෙත් නෑ ඇස පිළිබඳව දකින්නෙත් නෑ රූපය පිළිබඳව දන්නෙත් නෑ රූපය පිළිබඳව දකින්නෙත් නෑ නිවැරදිව. ඒ නිසා තමයි ඔය ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඇසයි රූපයයි නිසා හැදෙන සිත පිළිබඳව අපි අයෝනිසෝ මනසිකාරයෙන් ගන්නෙ යෝනිසෝ මනසිකාරයෙන් තියෙන නිසා. එතකොට මිත්‍යා සතිය අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න තාක්කල් මේ ධර්ම අවබෝධ කරන්න බැහැ. එහෙනම් ඒකට සති සංවරය කියන්නේ සිහියෙන් සංවර වෙන්න ඕනේ මේක. ඒක දැන් එහෙනම් ඇස සංවර කරගන්න නම් සිහිය ඕනේද? එනිසා තමයි සති සංවරය කියලා කියන්නේ. කණින් අහන ශබ්ද. ඒ ශබ්දයක් ඇහිච්ච ගමන් මොකද වෙන්නේ පුච්චකට? මිහිරිනා ඇලෙනවා. අමිහිරිනා ගැටෙනවා. ඒක දෙක නිසින්ද? නාසයෙන් නාසයෙන් ගන්ධයක් ආග්‍රහණය කරා ඒක සුවඳනම් ඇලෙනවා. දුර්ගන්ධන ගැටෙනවා. දිවෙන් රසයක් වේදනය කරනවා. ඒක මිහිරිනම් රසය ඇලෙනවා. අමිහිරිනම් ගැටෙනවා. ශරීරයට ලැබෙන පහස සුමුදුනම් එලෙනවා. ඒක ඕලාරික නම් ගොරෝසු නම් තද නම් ඒ ස්පර්ශය ගැටෙනවා. දැන් මේ විදිහට මේ ඉන්ද්‍රියන් පහෙන් නිරන්තරයෙන්ම සිද්ධ වෙනවද නැද්ද මේ ක්‍රියාවලිය? එතකොට අපි අවධානයෙන් ඉන්න ඕනේ මේක හොඳ පැත්තට හැරෙනවද නරක පැත්තට හැරෙනවද කියන. ඒ පිළිබඳව තමයි අපි අවධානයෙන් ඉන්න ඕනේ. ඒකට ඒ පිළිබඳව අවධානයෙන් හිටියොත් විතරයි අපිට මේක අල්ලගන්න පුළුවන්. නැත්නම් අල්ලගන්න බෑ. ස්වභාවයෙන් මේක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව තුළ අපේ සිත වැඩි වැඩි හරියක් හැරෙන්නේ හොඳ පැත්තට නෙමෙයි නරක පැත්තට. මුළු ලෝකයේම ස්වභාවයෙන් අපිරිසිදු වීමක් තියෙනවා. ලෝකයේම ස්වභාවයෙන් අපිරිසිදු වෙනවද පිරිසිදු වෙනවද? ස්වභාවයෙන්ම අපිරිසිදු වෙනවා. මේ ශාලාවල් උනත් නිරන්තරයෙන් පිරිසිදු කරන්න ඕනේ. ගෙදර දොර නිරන්තරයෙන් පිරිසිදු කරන්න ඕනේ. ඒ සෑම දෙයක්ම නිරන්තරයෙන් පිරිසිදු මිදුල ලතු ගන්න ඕනේ, ගෙවල් ලතු ගන්න ඕනේ, මුළු තැන්ගේ සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ, භාජන සෝදන්න ඕනේ. ඇයි ඒ? ස්වභාවයෙන්ම අපිරිසිදු වීමක් තියෙනවා. අපේ ශරීරය ස්වභාවයෙන් පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද? දවසට කී පාරක් මේක පිරිසිදු කරන්න ඕනේ, සුද්ධ කරන්න ඕනේ. හොදන්න ඕනේ, පිය දාන්න ඕනේ, නාන්න ඕනේ, ඇඟ සෝදනවා කීපාරක්. එහෙනම් නිරන්තරයෙන්ම වෙන්නේ අධ්‍යාත්මික හා බාහිර ලෝකය පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද? එහෙනම් අපි පිරිසිදු කරන්න ඕනේ. එහෙනම් සිත ස්වභාවයෙන්ම පිරිසිදු වෙනවද? අපිරිසිදු වෙනවා. ස්වභාවයෙන්ම නේ අපිරිසිදු වෙනවා. හොඳට කල්පනා කරලා බලන්න. ස්වභාවයෙන්ම නේ අපිරිසිදු වීම නේද? එහෙනම් අපි මේක පිරිසිදු කරන්න ඕනේ. ඒක පිරිසිදු කරන්න නම් අපි සතිහා යෝනිසෝ මනසිකාරය ඕනෙමයි නේ සතිහා යෝනිසෝ මනසිකාරය ඕනෙමයි එහෙනම් ඒ සති සංවරය එතකොට අපි බලන්න ඕනේ එහෙනම් අපේ ඇස සංවරද කන සංවරද නාසය සංවරද දිව සංවරද ශරීරය සංවරද මනස සංවරය අපි හදාගමු තව දික්ක විසුද්ධියේ ඉඳලා තමයි ඒක හදාගෙන චිත්ත විසුද්ධිය වෙනත් හදාගන්න පුළුවන් ටිකක් එතනින් එහාට තමයි මනස හදන්නේ එතකන් අපි මේ කාය හා වචි නැත්නම් කය සංවරය හා වචනේ සංවරය. වෙලාව. එතකොට එහෙනම් සතිය සංවරය තුළ අපි නිරන්තරයෙන් ඉන්න ඕනේ මේ ඉන්ද්‍රියන් අපට කරන හානිය පිළිබඳව අවබෝධයෙන්. ඒක දැනගන්නත් ඕනේ, දැක ගන්නත් ඕනේ. දැන ගැනීම විතරක් නෙමෙයි දැක ගන්න ඕනේ නුවණින්. මනසින් දකින්න ඕනේ. මෙන්න හැරුණා නරක පැත්තට නෑ මං හරවනවා හොඳ පැත්තට. ඒ සති සංවරය. ඒක අපිට තියෙනවා ඥාන සංවරය කියලා එකක්. මේ සීලයෙන්ම නිවන් දකින්න පුළුවන් ඕන. තේරෙනවද? ඥාන සංවරය කියලා එකක් තියෙනවා. නුවණින් සංවර වෙන්න ඕනේ. ඒ කොහොමද? මේ සංවර සීලයටයි තියෙන්නේ මේක. ඥාන සංවරය. නුවණින් සංවර වෙන්නේ තණ්හාවයි දික්කේ අවසන්. හරි තණ්හාවයි දික්කේ අවසන් නම් ඉවර නෙතනි. ඥාන සංවරය නුවණින් සංවර වෙන්න ඕනේ. එතකොට තෘෂ්ණාව මේකට විස්තර කරන්න වෙන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ මොකක්ද? තෘෂ්ණාව කියන වැලෙන එකට. ඒක යම් තැනක ඇලෙනවද? ඒ තණ්හාව. හැබැයි ඒක ඇලීමෙන් නවතිනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. එතනින් අයින් කරන්න පුළුවන්. වෙන්නේ ඇලිච්ච තැන ලගිනවා. ලගිනවා කියන්නේ ටික වෙලාවක් එතන රැඳෙනවා මනස. සිත ඇලුනහම එතන ටික වෙලාවක් රැඳෙනව නේද? හැබැයි ඒක තව ටිකක් බලවත් වුණාම එතන පැලපදියම් වෙනවා. අන්න ඔතන තමයි භයානක තැන. ඔව්ද නැත්. තේරුණාද මං කියපු එක? ඉස්සල්ලාම වෙන සිත ඇලෙන එක. එතනින්ම ගලව ගන්න පුළුවන් නම් අර යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට එතනින්ම ගලවන්න පුළුවන්. අර සතියහා යෝනිසෝ මනසිකාරයේ කියන එක දිනුන නැති කුජලයට ඇලෙන සිත ටික වෙලාවක් ලගිනවා එතන. ඒ කියන්නේ ටික වෙලාවක් එතන රැඳෙනවා. එතකොට සතිය හා යෝනිසෝ මනස්කාරය චුට්ටක්වත් නැහැ. තණ්හාව එතන පළපදියම් වෙනවා. පළපදියම් වුණාම ඒකට කියන උපාදාන කියලා. අන්න පුන්නහාමුදුරෝ සාරිපුත්තහාමුදුරන්ට කේකයි කිව්වේ සීල විසුද්ධිය අනුපාදා පරිණිරවාණය නෙමෙයි කියලා. ඇයි? උපාදානයක් තියෙනවා. තේරෙනවද? උපාද. ඒතර උපාදානේ තියෙන්නේ මිත්‍යා සතිය අයෝනිසෝ මනසිකාරය තුළ. එහෙනම් තෘෂ්ණාව ගලවන්න පුළුවන්. එළන තැනම ගලවන්න ඕනේ. අපි ගලවන්නේ ටිකක් වෙලා ගිහිල්ලා. සෑහෙන වෙලාවක් ගිහිල්ලා තමයි ගලවන්නේ අපි. නෑ, එළන තැනම ගලවන්න පුළුවන් නම් ලගින්න වෙලාවක් නෑ. ඒ ලගින්න නැත්තම් පළපදියම් වෙන්නේ නෑ. තෘෂ්ණාව එතනින් ඉවරයි. 60 තැනක හට ගන්නවා මේක. එක තැනක නෙමෙයි. 60 තනක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඒ දෙක නිසා හටගන්න විඥාන හයක් තියෙනවා. කර්ණ තුන එකතු කරන්නේ තින්නම් සංගති පස්සෝ මේක මම විච්ච විසුද්ධිය ඉඳලා විස්තර කරනවා දිගටම ඒ විඥාන හයක් එතකොට ඇසයි රූපයයි චක්කු විඥානයයි මේ කරුණු තුන එකතු කරන ස්පර්ශයයි තින්න සංගති පස්ස ස්පර්ශ හයක් තියෙනවා වේදනා හයක් තියෙනවා විඳීම් හයක් තියෙනවා විඳීම් 108ක් තියෙනවා නමුත් අපට අවබෝධය ලබා ගන්න හයකුත් ප්‍රයෝජනවත් හයක් ඇති වේදනා හයක් තියෙනවා සංඥා හයක් තියෙනවා මේ තෘෂ්ණාව හට ගන්න තැන් විතරයි මම මේ මේ අවස්ථාවේ කියන්නේ සංඥා හයක් තියෙනවා රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. සංචේතන හයක් තියෙනවා. සංචේතන හයක් තියෙනවා. තණ්හා හයක් තියෙනවා. තෘෂ්ණා හයක්. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. තණ්හා 108ක් තියෙනවා. නමුත් මේ සිත ඇලිලා ශණයකින් ඇලිලා හට ගන්න තැන්. ශණයෙන් ඇලෙන තැන්. තණ්හා හයක් තියෙනවා, විතර්ක හයක් තියෙනවා, ਵਿਚාර හයක් තියෙනවා. විතර්ක කියන්නේ කල්පනා කරන. රූප විතක්ක, රූප කල්පනා කරන. ශබ්ද විතක්ක, ශබ්ද කල්පනා කරනවා. ගන්ධ විතක්ක, ගන්ධ සුවඳ කල්පනා කරනවා. නැද්ද? රස විතක්ක, රස කල්පනා කරනවා. පොට්ටබ්බ විතක්ක, පහස පිළිබඳව කල්පනා කරනවා. ධම්ම විතක්ක, නාම රූප දෙක පිළිබඳව කල්පනා කරනවා. එහෙනම් ඒ විදිහටම ਵਿਚාර හයක් තියෙනවා. රූප විචාර, ශබ්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්ටබ්බ විචාර, ධම්ම විචාර. දැන් ඔය කියප 60ම ගත්තත් නාම රූප දෙක තුල ඇතුළත්. එතනින් එහාට පනවන්න බෑ. ඉතින් අපි ඒකව ධර්ම දේශනාවේදී එහෙමනම් ඒක ටික <laughs> සාකච්ඡා කරමු. ඉතින් අද පළවෙනි ධර්ම දේශනාවේ ඒ අනුග්‍රහය දක්වපේ ඉතින් බෞද්ධ මාත්‍යාලේ අධ්‍යක්ෂතුමා ඇතුළු මේ සියලුම දෙනාට ඉතින් ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනා නමින් පරිලෝකසපත් යම් ඥාතියක් නම් මේ පින් අනුමෝදන් වීමෙන් සෑම කෙනෙක්ම සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඉතා ඉක්මන් භවයක් තුළ මේ උතුම් උත්තර ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින්ම සැනසෙත්වා කියලා රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම උතුම් වූ නිවන් අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා කියලා ඉතාගෙන සාදු කියනවා. හොඳයි සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අදිවාදන සීලිස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සාදු සාදු සාදු සදහවත්නේ විසුද්ධි මාර්ගයට අයත්ව ශීල විසුද්ධිය මාතෘකා කරගනිමින් පූජනීය ගෞරවනීය මේ ස්වාමින් වහන්සේ සිදු කරන්නට දෙන ධර්මදේශනාව නිමාඩපත් කරන්නට සූදානම් වන මොහොත තපෝවණේ අරිය දජ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි හැමදෙනාම සාදුනාත පවත්වමින් ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.